අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකට සූදානම් වෙමු tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ න වන්න රූපේන නරෝ සුජාතෝ න විස්සස්සති ඉස්සර දස්සනාය සුසඤ්ඤතානං හි පියඤ්ඤෝ අසඤ්ඤතා ලෝකස්මින් චරන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් අපි මේ ඉදිරියෙන් තියාගත්තේ අපි ගිය පාර සාකච්ඡා කරපු ඒ සත්ත්‍ය ජටිල සූත්‍රයේම සංග්‍රහ ගාතාවක් මේක ඇත්තටම සංග්‍රහ ගාතාවල් දෙකකින් නිම වෙනවා ඒ නිම වෙන සංග්‍රහ ගාතා දෙකේ පළවෙනි ගාතාව තමයි මේ තියෙන්නේ ඉතින් ඒකට අපි ගිය පාර ඉදිරිපත් කරගත්ත පසුබිම වැදගත් වෙනවා. ඒ වගේම අපි පොඩ්ඩක් ඒක මතක් කරගන්න වෙනවා. ඒ මොකද එතකොට තමයි අපිට මේ සරුවච්චන් වහන්සේගේ භාෂිතයක් වන මේ ගාථාවේ අර්ථය අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කොසල් රජතුමා මේ අපි මේ වෙලාවේ කතා කරන සූත්‍ර අයිති වෙන්නේ කෝසල සංයුත්තේට කොසල් රජතුමා තමයි ප්‍රධාන පාර්ශව කරුවා. බුදුජාන් වහන්සේ දකින්න එන ගමන් බහි කොට්ටරකේ එහෙ නැත්නම් එලිපත්te වගේ ඉඳගෙන එතනින් යන ජටිලියන් හත් දෙනෙක් ඒ වගේම ඒක සාටක හත් දෙනෙක් නිර්වස්ත්‍ර හත් දෙනෙක් හය දෙනෙක් හය දෙනෙක් හය දෙනෙක් හය දෙනෙක් යනකොට අර කොට්ටරගේ ඉඳකට බැඳලා කියනවා මමයි කොසල් රජතුමා මමයි කොසල් රජතුමා කියලා එයා කට්ටියට කියනවා මේ වඳින්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රට රජු ලෝකය ඊට පස්සේ ඇතුල්ගේ සරුවච්චාන්හන්ස වැඩ ඉන්නවා. සරුවච්චාන්හන්සට කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මගේ රාජ්‍යයේ අරියත් වුණා නම් හෝ අරියත් මාර්ගයට පිළිපන්නා නම් ඔන්න බලා ගන්න කට්ටිය. මේ කට්ටිය තමයි මේ අරියත් මාර්ගයට මග්ග ඵලයට ලක්පත් වුණා හෝ නැත්නම් මාර්ගයටපත් උනේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මහරජය එහෙම මේ දැක්ක පමණින් ඔය පියන පමණින් එහෙම අරියත් මාර්ගයටපත් උනාද නැද්ද කියලා කියන්න බෑ. ඒකත් කරනවා නම් ඒක කරන්න වෙන්නේ ඇසුරෙන්මයි. ඒත් බොහෝ කල් ඇසුරෙන්. මේ දැක්ක පමණින් කරන්න බෑ. මේ වාගේ <coughs> දැන් රජුරෝ වාගේ ගිහිනා. ඒ කියන්නේ ගිහි ලෝකේ ඉඳගෙන දතු අඹ දරුවන් රකිමින් කාම භෝගිනෝ නිතරම හැපිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව කය මන පිනවන්න නටන කට්ටියට ඒ වගේම නිතරම දුවදරුවන්ගේ නෑදෑයින්ගේ අඹුවකගේ හිත් කරදර තියෙන කෙනෙකුට අජ්ජාව සන්තේන ගීගේ වසන කෙනෙකුට ඒ වගේම කාසි රටින් අරාබි රටින් සුවඳ ಜಾති ගෙන්නගෙන ඒ සුවඳ විලවුන් පාවිච්චි කරන ඒවා පරිභෝග කරන වගේ මාලාගන්ධ විලේපන ධාරයන්තේ නිතරම ඇඟ භූෂණය කරගෙන නිකන් අපි කියන්නේ බොඩි බිල්ඩින් කරනවායි කියලා. ඒ නැත්නම් ශරීර භූෂණ, අංග භූෂණ, පරිස්කාර භූෂණ කරන ජාත රූප රහිත සාධ්‍යන්තේන සල්ලිත් බාර ගන්න කෙනෙකුට මේ වගේ තේරුම් ගන්න බෑ කවුද රහතන් වහන්සේ කියලා. මේ වගේ තේරුම් ගන්න බෑ කවුද රහත් මගට පිළිපන්නේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේප කිරීමක් තමයි කරන්නේ. හැබැයි මේ ප්‍රතික්ෂේපය හේතු සහිතව කරන්නේ. රජ කෙනෙකුට තියා සාමාන්‍ය ගිහි ජීවත් අතහැර ගන්න බැරි කෙනෙකුට නැත්නම් ඒක අතෑරිය නැත්නම් කමන්නේ ගිහි ගියේ ඉන්නකොට කාරණා කාරණා දන්නවනේ. එහෙම කෙනෙකුට කවදාකවත් මේ රහත් මාර්ගයට පිළිපන් කෙනෙක් හෝ රහතන් වහන්සේනමක් දැනගන්න බෑ. ආ එතකොට දෙපැත්තක් තියෙනවා බුදුජානනාංශේ නොවුනනම් රජුරෝ කිපෙන්නේ ඉඳී තියෙනවා. රජුරෝ කියපුණා නම් රාජ උදහසට ලක් වෙනවා. නමුත් මෙතන ඒක නෙවෙයි වෙන්නේ. රජුරෝ කියනවා බුදුජාණන් වහන්සේට සර්වචන්නාංශ ඔබ වහන්සේගේ භාෂිතයේ සුභාෂිතයි. වංශ කියපක ඇත්තයි. මේ හය දෙනාම මගේ රට රාජ්‍ය වලට යවන චරපුරුෂයෝ. මේගොල්ලෝ ඒ පැති වලට ගිහිල්ලා ප්‍රාන්ත රාජ්‍ය වලට ගිහිල්ලා ඔත්තු බලලා ඒ අනුව තමයි මම රාජ්‍ය විමසන්නේ. ඒ නිසා මේගොල්ලෝ ওই විදිහට ඔහම ඒක සාටකව හිටියට මේ ජටිලව හිටියට නිර්වස්ත්‍ර හිටියට මේගොල්ලෝ ඇඳාට හොඳට කාලා බීලා ඇඳලා පිස්සු කෙලිනවා. කාමභෝගී වෙනවා. ඒ නිසා මේගොල්ලෝ මගේ හොඳම චරපුරුෂයෝ දකින්න ඕන කෙනෙක් හිතනවා මේගොල්ලෝ ඇත්තටම මාර්ගයට පිළිපන් නැත්නම් මාර්ග පලස්ත කට්ටිය කියලා. එතකොට අද ලෝකේ තියෙන දැන් අවුරුදු 40ක් මම මේ දිහා බලාගෙන ඉන්නවා මේ මිනිස්සු රහතන් වහන්සේලා අඳුර ගන්න හැටි. එහෙනම් මේ මිනිස්සු මම රහතන් වහන්සේ කියලා කියා ගන්න හැටි. ඉතින් ඒකට නිස්සන්වනේ අපේ තියෙනවා චචක්ක සූත්‍රයේ දේශනා කරපු බණක් කියමනන්ද දරු ස්වාමීන් වහන්සේ ඒක අපි මම හිතන්නේ පළ කරා. ඒකේ තියෙනවා එහෙම කියන කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම කියන කිසි කෙනෙක් බාර ගන්නත් එපා. ඒ බාරගත්තයි කියලා හෝ ප්‍රතික්ෂේප කෙරුවයි කියලා හෝ නැත්නම් බාරගත්තේ නැහැයි කියලා හෝ ප්‍රතික්ෂේප නිකරුවයි කියලා හෝ අපේ ජීවිතේට අපේ ආධ්‍යාත්මික කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. බාරගත්තයි කියලා කිසිම ලාභෙකුත් නැහැ. ඒ කට්ටියෙන් ඈත් වෙලා හිටිය කියලා කිසි පාඩුවකුත් නැහැ. මොකද සරුවචනාංශගේ ධර්මයේ තියෙනවා සරුවචනාංශේ වැඩ ඉන්නවා. නැත්නම් සරුවචන පණ තියෙනවා. සංඝයා ඉන්නවා. මේක එක්කන අල්ලගෙන නටන නාටකා. ඒ අවුරුදු 40 ඇතුළත මට ලයිස්තුවක් ලිව්වනම් ලියන්න තිබුණා. අපි ඒ දවස්වල ඔය නිල්ලඹ ඉන්න කාලේ එහෙම නැත්නම් ඔය වේලුවනේ ධම්ම ගෲප් එකේ ඉන්න කාලේ මම තමයි ඒක ෆුඩ් බෝඩ් එකේ ගිය මනුස්සයා. මම එච්චර මට එහෙම සේවින් එකක් තිබුණා. හැබැයි ඒගොල්ලෝ හරියට ගෙන්නනවා. උගත්තු ගෙන්නනවා මේ විතරට දේශකයෝ ගෙන්නනවා. ගෙන්නලා දේශන පවත්වනවා. අපි ඉන්නේ 5-6 දෙනා. වැඩි සෙනඟක් නැහැ. ඒතකොට ඒගොල්ලෝ කියනවා ඥාන ජීවක හාමුදුරුවෝ ඇවිල්ලා ධ්‍යාන හතර හදන්න කියලා දුන්නා. ඉතින් ඒ හාමුදුරුවෝ චෙකස්ලෝකෙන් ජාතික කාමරේ වැලි කැටයක්වත් තියෙන්න බෑ. පොතක් පොතක් උඩ තියෙනට හරියට මේ කුඩ ඒක තියන්න ඕනේ. අද වෙන්න බෑ. සිවුරක් හැම වෙලාවෙම නමලා තියන්න ඕනේ. පුදුමාකාර පිරිසුදුයි. කැමැතිත් නෑ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ හාමුදුරුවෝ ධ්‍යාන හතර ගැන කතා කරා. එතකොට මට තේරුණා මේක කළ හැක්කක් කියලා. එතකොට මං සත්තු මරන හොරකම් කරන කාමීත්‍යාචාරය කරන අමු ගියා යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේදී. එන ගමන් මම ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ නෝන මාත්‍යත් එක්ක යා බස් එකට දාන්න පයින් යනවා මම ආපහු එන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා මේ කතාව අහගෙන ඉන්නකොට මේක කරලා බලන්න හිතෙනවානේ. මයිදියා කරුවලේ හොඳටම රෑ. ලයික් කරනකොට ගිහලා බල්ලා කියව පුතා සෙල්ලම් කරන්න එපා. ඌවනම් කරන්න යන්න එපා. ඕක කරලා හරියට පිස්සු යනවා. මටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා. ඇහුවට කමන්නේ කරන්න නම් එපා. දැන් මාළවරෙන් කරහම්දුර එහෙම කියනවා මේ මෙයා මට මෑත් හරි ගාගරු ප්‍රභූවරියා. පස්සේ ගිහිල්ලා මම ධම්මික හම්දුරන් කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මම වගේ මේ ෆුඩ් බෝඩ් එකේ යන කෙනෙකුට මේ වගේ තොරතුරුදයක් හම්බෙච්චාම කොහොමද හැන්ඩල් කරන්නේ? ඊට පස්සේ කිව්වා උඹ හැන්ඩල් කරනවා නම් කාපන්. ගොඩ යනවා නම් ගොඩ බලය. ඔය කවුරුත් කියන එක්කෙනෙක්වත් විශ්වාස කරන්න බෑ. පොතේ ඔය ඥානජීවක හඳුකෙන් ටික තියෙනවා. මේ අපිට තමයි ධ්‍යාන තියෙන්නේ. ඒ වගේම එහෙම කළා පිස්සු වෙච්ච කට්ටියක් තියෙනවා. ඒක තමයි අහවල් නෝන මහත්තයා කියන්නේ. උඹ තේරුම් අරගනි. මේ ශාසනයේ තියෙන්නේ ඛණ්ඩමයි. කිසි කෙනෙක් උනන්දු කරවන්නේ භාවනා කරන මාංශය වටනවා. ඒ වටන්නේ බොරුවටත් නෙවෙයි. මොකද භාවනා කරපු උඟ දෙනකොට පිස්සු. ඉතින් ඒ නිසා කෙනෙකුට උපදේශයක් දෙනකොට එහෙම නැත්නම් කවුරුහත් දෙන උපදේශයක් බාර ගන්නකොට ඒ කෙනා භාවනා කරපු කෙනෙක්ද නැද්ද කියන එක විතරයි අපි පරීක්ෂා කළ යුත්තේ. එහෙම නැතුව එයාගේ තියෙන මේ තාන්නමාන ටික නෙවෙයි ඒක තමයි මේ ગાථා දෙකෙන් සඳහන් කරන්නේ. ඊට පස්සෙත් මම හිතනවා අචාන් බ්‍රහ්මේම ඒ කාලේ ආවොත් එන්න. බලාගෙන යන්න ලංකාවේ මොකද මේ කියන්නේ 70 ගණන් වල මේ 80 විතර ඇති. මට යන්තම් මතකයි. මේ තායි හාමුදුරුවෝ ගයක් ආවා. ඇවිල්ලා මේ බලාගෙන ගියා. ධම්මගුත්ත හාමුදුරුවෝත් ඇවිල්ලා තියෙන ඒ කාලේ. ඊ ලංකාවෙත් ඔය සූර්ය බුදුන් කියලා එක්කෙනෙක් ඇවිල්ලා රැස් සීදලා පෙන්නුවා අපිට. එදා පොඩ්ඩක් ලයිට් නැතුව ගිහලා රැස් සීදුනේ නැහැ. වෙවුලන්න විතරයි ගත්තේ රැස් සීදුනේ නැහැ. නැත්නම් රැස් සීදුන කෙනෙක්. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර කට්ටිය අපි ළඟට එනවා. වෙන පෙන්නලා යනදි මම ධම්මිකාමර ගහනවා මේ මේ මොන පිස්සුවද? ඒක තමයි බම් මේ කරලා බලන්නේ. මේ ගේක නැල්ලා නයිපෙන පුඹලා යනවා. අවිභාවනා කරන්නේ සුමානයකට එක පැයයි. වදාළ පැයයි සීරිදා ඔය වගේ කවුරු හරි කියන දෙයක් අහනවා. අවුරුදු 3ක් කරා එක දිගටම. මේ විද්‍යා අධ්‍යාපනය ලැබෙන මම ඉතින් මයි ළඟ හිටියේ ඇත්තටම වැඩිමහල් ඔක්කොම මට වැඩි අවුරුදු 20කට 30කට වැඩි වැඩිමහල් પરම්පරාවට වැඩි වැඩිමහල් ප්‍රභූ පිරිස හරීම සිම්පල් ලිවිං I thinking පිරිසක්. ඉතින් මට තේරෙන්න පටන් අරගත්තා මම පව් කරන මිනිසෙක් මට නම් මේක හොඳට තේරෙනවා. මේ කට්ටිය නටන නාඩගම. ඒකට අපේ අම්මට අප්පච්චිට කිව්වොත් මේව කනවනේ. අපේ පවුලේ ඉන්න දහම් පාසල් ගිය සහෝදර සහෝදරයන් කියනවා මේව කනවා. කාටවත් මං කියන්නේ නැහැ. භාවනා කරන බව කියන්නේත් නැහැ. දිගටෝම බැලුවේ ශාසනය දිහා වපර ඇහින්මයි. සංඝයා කිව්වොත් පිස්සෙක්. අහන්න දෙයක් නැහැ. ඉතින් ඒක මම හොඳටම දකිනවා. දැන් 40ක් ගේ දකිනවා. මේ කෙලින පිස්සු. මොකද ඔක්කොම ඔලුවට අරගෙන. ගන්න නැතුවත් බෑනේ අපා මොටිවේෂන් එකක් ගන්න මොකක් හරි දෙයකට උනන්දුවක් ගන්න එපායි. ඒ උනන්දුවෙන් පේනවා මේ මාසයල් තියෙන කාම ආසාවක්ද, රූප ආසාවක්ද, අරූප ආසාවක්ද කියලා. ඒකෝට මට පේනවා මේ බලන මට තියෙන්නේ කාම භෝගී කාමයට කාමච්ඡන්දයක්ද, නැත්නම් රූප ලෝකයට තියෙන ආසාවක්ද, අරූප ලෝකයට ආසාවක්ද කියලා. ඒ නිසා මේ දැකීම හැම වෙලාවෙම නරකක්ම නෙවෙයි. ඒ දකින්න එක නාස්තික විවේචනයක්ම නෙවෙයි. කාස්තික විවේචනයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් පිළිබඳව අපේ ගරුකටයුතු ඥානාරාම ස්වාමීන් වහන්සේ කොහොමද මේවා දිහා බැලුවේ? කොහොමද ඥානানন্দ ස්වාමීන් බලන්නේ? කොහොමද බුරුම ස්වාමීන් බලන්නේ කියන එක විතරයි මට ඕන වෙන්නේ. මට එක්කෙනෙක්වත් බුද්ධ ධර්ම ඉගෙන ගන්න ඕන කමක් තිබුණේ නැහැ. මේ කෙනෙකුට ප්‍රශ්නයක් අහපුවාම මේ විනය සාකච්ඡා කරන්නකෝ ධර්මයේ සාකච්ඡා කරන්නකෝ ධර්මයට මට යන්න පුළුවන් ඕන වෙලාවක. ඒකට කාගේවත් හැරමිටියක් අත්තලක් මට ඕන වෙලා තිබුණේ නැහැ. උනන්දු කරුවා ඒගොල්ලෝ ඇත්තටම. මම බලන්නේ මගේ ප්‍රශ්නකට උත්තර දෙන්න හැටි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව මම ගිය පාරත් මතක් කරා. කෙනෙක් ඇසුරෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ එයා ආර්ය පුද්ගලයෙක්ද රහත් පුද්ගලයෙක්ද කියලා ඒත් කෙටි කාලෙකින් නම් නෙවෙයි. ඉතින් මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ ඒ අසුරුකරනද තමන් ගාව භාවනා කරලා කරලා කරලා කරලා යම් වෙලාවකට වැටහුනොත් මෙයාට <clears throat> සාමාන්‍ය සමතය අල්ලන්න පුළුවන් විපස්සනා අල්ලන්න පුළුවන් කියලා එයාට ප්‍රොජෙක්ට් එකක් බාර දෙනවා. නිතරම කාන්තාවන් එක්ක හැසිරෙන්න වෙනවා. නිතරම වාහනත් එක්ක යන්න වෙනවා. නිතරම මුදල් පරිහරණය කරන කට්ටියත් එක්ක ඉන්න වෙනවා. තඩ බල තීන්දුව ගන්න වෙනවා දානවා. දාලා බලන්න ඉන්නවා. බලන්න බවත් තේරෙන්නේ නැහැ. අපිට බරපතල වගකීමක් දුන්නා නැත්නම් ලොකු නිලයක් දුන්නා වගේ තමයි පේන්නේ. ඒකෙන් තමයි දැනගන්නේ මෙයාට මේ වගේ මේ කාමභෝගී වස්තු හසුරුවනකොට මෙයා පිරිහෙනවද නැද්ද කියලා. භාවනා කරන කාලේ ගේට්ටු අතරින් එළියට යන්න දෙන්නේ නැහැ කාටවත්. ඒක ආක්‍රේකොත් පොයිචස් හතරක්ද කොහෙද තියෙන ඔච්චරම තමයි. එහාට යන්න දෙන්නෙම නැහැ. ඒක ඇතුලේ මේ කාලසටහන කරන්න ඕනේ. යම් මට්ටමට ආවට පස්සේ ඥාන්සෙන් කියලා බණපටියක් අහන්න දෙනවා. අහන්න දීලා ටික දවසක් ඉඳ අරලා ඊට අවශ්‍ය කරන සමත භාවනාව ওই තුරු ටික කියලා දෙන ගමන් ප්‍රොජෙක්ට් එකට දාන්න. ඉතින් අපිට දුන්නා ඔය සෙන්මයිගෝ ප්‍රොජෙක්ට් එක. එතකොට අක්කර 36ක් වගේ තිබුණේ එක්ස්පෝර්ට් කරන අඹ පත්තක්. ඇග්‍රිකල්චර් ඩිරෙක්ටර් තමයි පූජා කරේ. ඉතින් අපි ඒකේ හදාන යනකොට අපිට තවත් ආමීක එක්කෙනෙක් තවත් ඒ වගේ ප්‍රදේශයක් දුන්නා උණ කැලයක්. අපි අක්කර 67 ඩෙවලොප් කරා. ඩෙවලොප් කරනකොට දෙවෙනි සයිඩෝ ඇවිල්ලා කිව්වා උඹලගේ නටන නැටිල්ලේදී යම් හේයකින් විනේ වරද්දාගත්තොත් සයිඩෝ මේකේ පස්පා ගන්න දෙන එකක් නැහැ. ඒ නිසා මේ මේ වැඩවලදී පරිසම් වෙන්න ඕනේ. මේ මේ දේවල් කරන්න එපා. එක තැනකදී අපි තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් හැදුවා. හදන වෙලාවේදී අපි නෙවෙයි වැඩේ කෙරුවේ. ඒකේ තට්ටු උඩ තට්ටුව විශාල මේ විතර විශාල ගයක් ඒක සයිඩ්වට හැදුවේ. යට තට්ටුවේ උයන් උයන කටයුතු හරි මේ කරන්ඩ බඩු දාන්න. මේකෙත් මේ තරප්පු පෙළ වහලේ ඇතුලේ ගැහුවා. එනිසා දෙවෙනි සයිඩෝ ගිල්ල කරා මේකට සයිඩෝ ගොඩ වෙන්නේ නැහැ. උඩ තරප්ප වල වහලේ ඇතුලේ තියෙනවා නම් උඩ තට්ටුවේ අර තට්ටුවේ දෙකම එකයි. අර තට්ටුවේ කවුරු හිටියත් උඩ තට්ටුව ආකීර්ණ වෙනවා. එහෙනම් මේකට තරප්පු පිටින් වදින්න ඕනේ. <clears throat> සාඩ බැලුවෙත් නෑ ආවෙත් නෑ බණ කියන කොට වෙනවා. කවදාකවත් ඒකේ ලැබුම් ගත්තේ නෑ. වෙනම කුටියක් හදාගත්තා. තනි කුටියක් ලැබුම් ගන්න. ඒ ඒ ස්වාමීන් වහන්සේලා දන්නවා අපි නොදන්නකමත් ඒ ස්වාමීන් වහන්සේලා දන්නවා. නමුත් අහලා කරන්න ඕනේ මොන දේ කරන්න කියලා. අහන්න වෙලාවකුත් නැහැ. හරියට වැඩ. ඉතින් ඒකෙන් පේනවා බෝකල් ඇසුරෙන් වුණත් යාට වැඩක් දීලා ඒ වැඩෙන් තමයි වල්ලගන්නේ. එමෙතෝ හොයන්න බෑ. මොකද අද හැම කෙනාම දන්නවා මේ කර්මස්ථානාචාර්යවරයෙක් වීම තමයි ලාභම ජොබ් එක. කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ උපකරණ මොනවාක්වත් ඕනේ කරන්නේ නැහැ පිස්සු එනවා ඕඩ තරම් රහත් වෙන්න කියලා හිතාගෙන බූදල් පිටින් දෙනවා ඊට පස්සේ මේක වවාන කණ එක තමයි කරන්නේ පටන් ගන්නකොට නම් ඇත්තට මෙච්චරම චපල නෑ. කරගෙන කරනකොට ඒක වෙනවා. ඒ නිසා මම කිස්වර පන්සලේ ඉඳදී ස්වාමීන් වහන්සේ මට කියනවා ආයසුතු මේක ලේසි වැඩක් නෙවෙයි. ඒක පුදුමාකාර විදිහට පිළිట్లా කරන්න ඕනේ. අද වැඩියෙන්ම heart attack තියෙන කර්මස්ථානාචාර්යවරුන්ට. මේ මිනිස්සුන්ට වග වෙනවා මිනිස්සුගේ දේවල් ගන්නවා ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා එහෙනම් මේක කරලා දෙන්න එහෙනම් මේක කරලා දෙන්න කිව්වහම හැරෙන්න පෙරලෙන්න ඉඩක් නැහැ. අනිත් කට්ටිය සයිකියාට්‍රිස්ලා. හරි ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් දෙකක් ඔය. ඒගොල්ලන් තමයි පිස්සු ඇදින්නේ. ඒ මොකද මිනිස්සු ඇවිල්ලා <clears throat> මෝඩකම කියන එක ඉතරයි. ආයෙ නෑ සීමාවක් නැතුව සලකනවා. සලකලා බලාපොරොත්තු වෙනවා මම දැන් මේක පූජා කරපුවා මටත් නිවන් දකින්න පුළුවන්. මටත් විපස්සනා ඥාන පහළ වෙයි. මටත් සක්මන් කරපු ආනිසංස ලැබෙයි. මටත් පරියන් කරපු ආනිසංස ලැබෙයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මම දැක්කා ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් එක්කත් කට්ටිය ඇවිල්ලා කටයුතු කරන ආකාරය. හරි අමාරුයි ඒකනේ කාතේ ග්‍රීස් ගෑවුනා වගේ. මචං ගෑවුනා ගලවන්න බෑ. නම සර්වචන්නාංශයේ මෙතෙන්දී කොසල් රජුරණ දෙන්නේ මහරජ ඔය වගේ මිනිහෙක් දිහා දැකපමණින් ඔබතුමා කිව්වට මෙයා මේ රහත් වෙලා තියෙනවා නැත්නම් මාර්ගයට යනවා කියලා ඔබතුමාගේ මේ තියෙන කඩප්පුලි ගති ලකුණු ටිකක් කිව්වනේ මල් ගඳ විලවුන් දරන ගෑනුත් එක්ක එක දේ බුදිය ගන්න, පෞල් ජීවිත ගත කරන, කාමයට ආශා කරන, විභූෂණ පාන, සල්ලි අත ගන්න කිසි කෙනෙකුට මේක එහෙම මනින්න අමාරුයි. ඒකෙන් අපිට තේරෙනවා ඇයි මේ සරුවච්චන්හන්සේ ශාසනයක පැවිද්දක් ඇති කෙරුවේ කියලා. ඒක පැත්තකට වෙන්න ඕනේ එකක් Taman රාත් වෙනසම්. දෙක මෙයා රහත්ද නැද්ද කියලා දැනගන්න නම්. මොකද පැවිද්දේ අපිට අහුවෙනවා එයා ධර්මයට කොහොමද වැඩ කරන්නේ විනයට කොහොමද වැඩ කරන්නේ කියන එක ගඟට බැස්සට පස්සේ බෑනේ ගඟ ගොඩ ඉන්න වගේ පීනන්න බෑනේ බහින්න ඕන. ඉතින් ඒකෙන් මේ කේල් ගහ ගන්න දෙයන්නේ පොල් ගහ ගන්න දෙයන්නේ කියලා කියන්න පුළුවන්. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. නමුත් අද ඉන්න ගිහියෝ මේ පැවිද්දන් ගැන එහෙම බලන්නෙත් නෑ මොන වැරද්ද තිබ්බත් වහගෙන යන්නයි කතා කරන්නේ. ඇයි මේ පැවිද්ද වැරදි කරපුවාම වීඩියෝ හදන්නේ? ඇයි මේ පැවිද්ද වැරදි පැවිද්ද වැරදි කරපුවාම නඩු දාන්නේ? මේක ලක්කාව නේද? ඇයි පැවිද්ද පිළිබඳව අනුකම්පා කරන්නේ නැත්තේ කියලා. ඒකල වල යම් කිසි කෙනෙක් එහෙම පැවිද්දන් දිහා වැරදිහට බැලුවොත් ඒගොල්ලෝ NGO කාර්යෝ, ඒගොල්ලෝ කතෝලික අය කියලා අර පුදුමාකාර අරසා ගන්න පැත්තකුත් තියෙනවා. නමුත් අද හැදෙන ජනතාව එහෙම නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන වැරදුනොත් අනිත් පැත්ත හැදෙනවා. ඉතින් ඒක නිසා පැවිද්දට තියෙනවා ලොකු අභියෝගයක්. ඒකෙදි <clears throat> බුදුරජාණන් වහන්සේ මේ මේ සඳහන් කරපු ගාථාවේ සඳහන් කරන න වන්න රූපේන. මේ පැවිද්දෝ ඉන්නවනේ අමුතු තාලවල වලට ඇඳගෙන අමුතු තාලවල වලට භූෂණ පාගෙන අමුතු දේවල් කරගෙන ඔය ගීයන්ගේ හිට ගන්න දෙයියන්ගේ හිට ගන්න බ්‍රහ්මයන්ගේ හිට ගන්න නෙවෙයි. මට ලනු කනවනේ. ගිහියෝන්ගේ ගිහියෝ මේ ගිහියෝ තමයි මේ අඳන්නේ. කනවා ඒ වගේම න නරෝ සුජාතෝ මම බොහොම වැදගත් පවුලකින් ආපු වැදගත් ගුරුවරයෙක්ගෙන් ආපු වැදගත් භාවනාවක් කරන වැදගත් තැනටපත් වෙච්ච කෙනෙක් විදිහට තමයි පෙනී හිටින්නේ. ඒක මේ අවුරුදු 40 තුල ඉතාම ශීඝ්‍රයි ඊට ඉස්සලා. ඊට ඉස්සලා අපි පුංචි කාලේ තිබිලා තියෙන තපස්නිකාය කියලා එකක්. ඒ තපස්නිකායේ පැවිද්ද සියරම පරාජිකයි කිසිම කෙනෙකුට පැවිද්දක් නැහැ අපි ළඟ විතරයි මේ දසසිල්ලක් තියෙන්නේ ඒගොල්ලෝ සෝහන් කොත්වල තමයි ඉඳලා තියෙන්නේ පාංශු කුලසු තමයි දරලා තියෙන්නේ එක තැනක ගොඩක් කල් ඉඳලා නැහැ ඉඳලා වින වින වර්ධන කියලා තමයි ඒගොල්ලන් කියන්නේ තපස්නිකායක තමයි ගමේ තොටේ කියන්නේ ඉතින් ඒක තමයි පව් අරගෙන අවිලා තියෙන්නේ ඊට ඉස්සෙල්ලා තමයි සිල්ලත් සමාගම කියන එක හදාගත්තේ මේ ඔය අසරණ සන්න සරණං කර සියන්නිකායේ මහානාග හමුදුව. මේ මිනිස්සු සිල්ල සිල්ලන්ත නැහැ. ඊට ඉස්සෙල්ලා හිටියේ ගණින්නාංශලා. අපේ પરම්පරාව වෙන්නේ ගණින්නාංශලාගේ. ගණේ ගෙදර කියලා තමයි අපිට කියන්නේ. ඒ මොකද පන්සල් බලාගෙන ඉඳලා තියෙනවා. පවුල් කනවා. බුද්ධ පූජාව තියෙනවා. පවුලක් නඩත්තු කරනවා. ඊට පස්සේ සිල්ලත් සමාගම. ඊට පස්සේ තමයි ඔය විනය වර්ධන කට්ටිය. පැවිද්දෝ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ සෝවාන් සකදාගාමි කතාවක් තිබුණේ නැහැ. නමුත් ඔය ගෝයන්ක භාවනා ක්‍රමයත් මහසි භාවනා ක්‍රමයත් ආවට පස්සේ ඒගොල්ලෝ හඳුනා ගැනීමේ පද්ධතියක් දැම්ම මේ මේ මට්ටමට ආවට පස්සේ පොඩි හඳුනා ගැනීමක් කරනවා ඒ අය තුල ඉන්න පුළුවන් ඊට පස්සේ තමයි ඔය එලිදක් ගන්න පටන් අරගත්තේ ආර්යසෝවාන් මෙහා සකදාගාමි අනාගාමි ඇරියත් කියලා. හැබැයි ස්ථාවර කරගත්ත කවුරක්වත් නැහැ. තහවුරු කරගත්ත කවුරක්වත් නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ දැක්කයි කියලා වේබුසයඩෝ ස්වාමීන් වහන්සේ. දැක්කට පස්සේ ගිහියෙක් ඇවිල්ලා කියලා තියෙනවා වැඩගත් හාමුදුරුවමක් ඇවිල්ලා ඉන්නවා යමු කියලා. ලොකු ශාන්ති ගිහිලා බලලා තියෙන මෙයා මේ කියන ලකුණු අනුව බලනකොට ආර්යත්වෝ ආර්යත් මාර්ගයට පත් වෙච්ච කෙනෙක්ද කියලා. ඉන් දැකලු රෑ 11 විතර වෙනකන් කට්ටියත් එක්ක සාකච්ඡා කරගෙන හිටියා. ලොකු ශාංශෙත් නිින්ද ගිහිල්ලා නිදිමත වෙලා ගිහිල්ලා බුදියාගෙන කියනවා. පැවිද්දෙක් වශයෙන්. පාන්දර දෙකට විතර යනකොට අර කට්ටිය ගිහිල්ලා තාම සක්මන් කරනවලු. ඊට පස්සේ ඡානපති කාර්යාලයෙන් ආවා. ඡන්ද හරි ගසලා දුන්නා. මේ ශාංශේ මේ ලොකු ශාංශ ඔත්තු බල්ලා තියෙනවා. දානේ වන්දනට බෑ කිව්වලු. මොකද අර ගෙනාපු දානේ මොකද්දෝ නොසලකිල්ලක් තියෙනවා. ඒ නිසා දාහනේ වැළඳුවේ නැහැ. එතකොට තානාපතිගේ ඩ්‍රයිවර් Taman කණ්ඩ බදාගෙන හදානවු දානික පිළිගන්නවලු. ඒක වැළඳුවලු. එතකොට දවල් දානට යන වෙලාවේදී ඒ දවස්වල වාහන නැහැනේ මේ ශාංශ පිටිපස්සේ සීට් එකේ බද්ද පරිණක කියලා දාලා ගහලා දාපම කාටවත් වාඩි වෙන්න බැරිලු. අනික කාමතුරුස 25 නමක් විතර හිටියලු ගෝලෝ යන්නේ කොහොමද ඉන්න මොනවත් අදාළ නැහැ. පස්සේ දාහනේ ගෙදර ගිහින් තියෙන බැලුවල කිසිම වෙලාවක නිදාගන්නේ නැතිලු. ඉතින් කිව්වා මම දැකලා තියෙන ගොඩක් අය අනික් කට්ටිය හුඟක් උගත් හුඟක් ගෝල බාල පිටසේ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේගේ හැසිරීම නම් වෙනස් කියලා. ඒක තමයි අක්කර 100 අයෝම හැදුවේ ඒ මේ වේබුසාහිරට ඉන්න තැනක් තමයි. ඉතින් ඒ ස්වාමීන් තමයි ඌ බාකින් ට දීලා ඌ බාකින්ගෙන් තමයි ඔය ගෝයන්කජී තුමා ඇවිල්ලා ඔය මහා විපස්සනා මේ ගෝයන්ක ක්‍රමයේ ආවි. ලොකුචාන්සි කියනවා ඒ කෙනාගේ මේ පේන්න තියනවා කියලා ලකුණු මොනම කෙනෙකුටවත් අහුවෙන්නෙත් නෑ. එයාගේ කටයුතු කරගෙන ඉන්නවා පිසුදුකමක් තිබුණායි කියලා. ලොකුචාන්සිත් බල්ලා තියෙන එකෙන්දයි. මොකද මේ නවන්න රූපේ නෝ පිරිසුදුවට උපමට්ටම් දාගෙන අර මේ හිටියට මම අසවල් ගුරුනාන්සේ ගෝලෙක් මම මේ මේ භාවනා කරනකොට තියෙනවා කියලා පැවිද්දෙක් තියෙනවා සුජාත කියන ගතිය. හොඳ හොඳ ප්‍රසූතියක්. සාමාන්‍ය සුජාත කියනනම් උබේ කුල පාර්ශවය කියන අම්මා තාත්තා දෙපැත්තෙන් බ්‍රාහ්මණ පවුල් කියන්නේ. නවිස්සයේ ඒ වගේම ඒකේනා පුදුමාකාර විදිහේ මිනිස්සු අදහන දේවල් කරලා පෙන්නනවා. මේ මවාපෑම් කරලා පෙන්නනවා ඉස්සරි දර්ශනේ නෑ. බොහොම වැදගත් වාස්ත්‍ර කරන්න හරි කැමතියි. මන්ත්‍රීවරු, ඇමතිවරු, රජවරු, ඒ වගේම <clears throat> වැදගත් අය ඇසුරු කිරීමට කාලසටහනේ වැදගත් වෙලාවක් දීලා තියෙනවා. මේ මම පණ්ඩිතාරාම හිටිය අවුරුදු තුනයි මාස නමයි ඒ ශාන්තික වාදාචාර්ය කියලා කියන්නේ මුළු රටටම ආවාදක ස්වාමීන් වහන්සේ. කවදාකවත් ওই දේශපාලන කතා නම්බනම් මොකුත් නැහැ. අපි 25 දිනක් විතර සිද්දෙන් විතර බාහන කරන හැම වෙලාවෙම අපිත් එක තමයි ඉන්නේ. වෙලාවට කමටහන් සුද්ධ කරනවා, වෙලාවට ධර්ම සාකච්ඡා කරනවා. ඒකත් උපරිමයෙන් කරනවා. ඒ කවුරු වැදගත් එක්කවත් එහෙම වැඩි මහා සැලකිල්ලක් නැහැ. ආපු ගානවා භාවනා කරනවාද කියලා. භාවනා කරන්නේ නැත්නම් මොකාටවත් සලකන්නේ නැහැ. එහෙනම් මේ මේ වැඩ කටයුතු කරනවා කරගෙන යන්න අපි කරන්නේ මේ වැඩේ විතරයි. ඔය වැදගත්තුන් විදිහට එහෙම සැලකිල්ලක් එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ වගේම සුසඤ්ඤතානංහි පියා පියාංජඤ්ඤෝ මිනිස්සු ප්‍රිය බනාප කරන්න දේවල් කරන්න යන්නේ නැහැ. දැන් අද ඉන්න හාමුදුරන්ගේ වැඩේම දායකව සන්තෝෂ කරන එකනේ. මොකද දායකයන්ගෙන් ඒ අවශ්‍ය වැඩේ කරන්නේ. කරෙන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ දැනගන්න ඕනේ පర్యాయ කතාව. මිනිස්සේ කබය මිනිස්සේ කටයුතු කරලා දීලා මිනිස්සේ පිටත් කරන්න ඕනේ. ඒ වගේම සාසනික කටයුතු කෙරෙන්න ඕනේ. අනික් අයට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම එනම කෙනාත් වෙන්නේ ඒ ආව හම්බෙන්නම තමයි. ඉතින් මට කියලා දෙන්නේ ඔබ වහන්සේ ජනප්‍රිය වෙන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේ කාට හරි මේක බාර දීලා පැත්තකට යන්න. ඒකට ඒ වැඩ කරන්න කට්ටිය ඉන්න ඕනේ. ඔබ වහන්සේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ජනප්‍රිය වෙලා දිගට ඇද්දොත් මැරිලා කුණුපණුවන් ගහලා මැරෙන්න සිද්ධ වෙයි. ඒ තරම්ම මේ විසමයි ලෝකේ. ඒ නිසා අසඤ්ඤතා ලෝකස්මින් චරಂತಿ. කිසිම සංයමයක් හෝ සතියක් නැතුව ලෝකේ ඒගොල්ල හැසිරෙනවා ඒ නවගුණ වැල් දාගෙන ජටා මටලු බැනගෙන අජින හමක් උඩ වාඩි වෙලා වැඩපෙන්නම් කරගෙන ජීවත් වෙනවා. මොකද මිනිස්සු ඒකටනේ සලකන්නේ. නමුත් ඇතුළතින් කිසිම සංයමයක් නැහැ. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අශෝක මේ කවුද බිම්බිසාර රජුන්ට ඇහෙන්න කියන්නේ. අපි මේ කවුරු පිටිපස්සේද යන්නේ? ධම්මපදයේ තියෙන ගාථාවේ තියෙන්නේ කිංතේ කිංතේ ජටහයි දුම්මේද කිංතේ අජින සාටියා. මෝඩ පොකිරිස්සෝ බොයි බැඳලා තියෙන ජටා මතුළුඟ වැටි වැඩේ මොකද්ද? බොයි වාඩි වෙන අඳුන් දිවි සමෙන් ඇති වැඩේ මොකද්ද? අබ්බන්තරන් තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී. ඇතුළත කොච්චර දෝ කෙලස් තියාන වටේට සුවඳ තුන් අල්ලගෙන අරමය ගාගෙන විභූෂණේ පාගෙන ඉන්නවා. ඒක මෙතන කතා කරන්නේ ඒ මිනිස්සයාට නෙවෙයි. ධම්මපදේ කතාන්නේ කිංතේ ජටායි දුම්මේද මෝඩය උඹේ ඔය ජටා මඩල වලින් ඇති වැඩේ මොකද්ද? ඔය දාගෙන තියෙන අගත්ති මාල වලින් ඔය පොට්ටු තැබිල්ලෙන් විභූති ගෑමෙන් ඇති වැඩේ මොකද්ද? ඇතුළත කෙලස් මේ පිට උපමට්ටම් දාන. නිකන් රූපසුන්දරි තනකයට ගිහිල්ලා බාත් รู ම් ඇඳුමෙන් ඇඳුන කෙල්ලෙක් දිහා බලන්නකෝ. අම්මෝ කැමරාවල් එකට යොමු වෙලා තියෙන හැටි. නටව නටව යන එකට මම දැක්ක මට කියලා ඒවලා තියෙනවා ඒ කෙල්ලක් පස්ස නලෝ නලෝ යන එකයි කපුටෙක් ඇවිදින හැටි දාලා හක් හක් හක් හක් හක් හක් හක් ගාලා කපුට ඇවිදින තාලෙටම තමයි අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි ඒක තමයි පෙන්වන්නේ ඉතින් ඒකට රට රාජ්‍ය වල මිනිස්සු යන හැටි ඒකට තමයි පැවිද්දත් අහුවෙලා තියෙන්නේ මේ රූප ප්‍රමාණී දිවිසෙන සියල්ල රත්තරන් කියලා හිතාගෙන. දැන් බුදුරජාණන්සේ මේ කියන්නේ ඒකේ නෙවෙයි බලන්න තියෙන්නේ මෙයා කොච්චර සුසංහිතද, සුසංයමයේ යුක්තද, සංයමයේ යුක්ත සීල සමාධි, සීල සංයමයේ, සමාධි සංයමයේ ප්‍රඥා සංයමයේ. මන්නම් කියනවා එච්චරවත් අපිට බලන්න ඕනේ මස සතිය කියන එක දන්නවනේ. එන අපේ කොම්පැනි එකේ. එහෙම නැත්නම් අපේ පවුල කෙනෙක්. සති පවුලේ ඒක හරීම ලේසි. හැබැයි සතිය කියන එක දන්නේ නැති කෙනාට අනිත් කෙනා ඉන්නේ සතියින්ද නැද්ද කියලා හොයන්න අමාරුයි. ඒකයි මේ ගුරුනාංශේ ගෝලයාට කියනකොට අපි මේ සර්කස් එක කරනකොට ඔයා වුණ ගහක් මං කරේ දිහා ඉන්නවා කරේ උඩ නගිනකොට ඔයා මගේ බැලන්ස් එක බලන්න මං ඔය උණ ගහේ නැගින ඔයාගේ බැලන්ස් එක බලන්නම්. ඔයා උඩට ගිහිල්ලා උණ ගහ උඩ සාම්බාර කරන්න කියලා. සේදක. ගෝලයා කියනවා සර් එහෙම නෙවෙයි. සර් සර්ගේ බැලන්ස් එක බලාගන්න. මම මගේ බැලන්ස් එක බලාගන්නම් කියලා. ගුරු ගුරුනාංශ කියන්නේ එහෙම නෙවෙයි මම ඔයාගේ බැලන්ස් එක බලන්නම්. ඔයා මගේ බැලන්ස් එක බලන්න කියලා. ගෝලයා කියන එහෙම නෙවෙයි සර් මම එකක් කියන්නේ. සර් සර්ගේ බැලන්ස් එක බලාගන්න. මම මගේ බැලන්ස් එක බලාගන්නම් කියලට බුදුජානසෙ එතනින් පිටිපස්සේ වයින්නවා. පින්ඩපාතේ අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සංඝයාට කතා කරලා කියනවා මේ ශේදක සහ ගෝලයා මේ උණ ගහක් බැලන්ස් කරලා ඒකට සර්කස් කරලා චකරේ හම්බ කරගන්න කට්ටිය සෙනගත් ඇවිල්ලා හිටියා. දැන් ඔන්න මෙන්න ගහට නගින්න ඉස්සලා ගහ බැලන්ස් වෙලා තියෙන ගුරුනාංශයේ කර උඩ. කෙලින් හිටවලා තියෙන ඒකේ නගින්න ඕනේ. ග්‍රීස් ගහේ නගිනවා. ඒකල ඒකුඩ බැලන්ස් කරන්න. ඒකට ගුරුනාංශ කියන්නේ මොකද්ද? මම ඔයාගේ බැලන්ස් එක බලන්න, ඔයා මගේ බැලන්ස් එක බලන්න. ගුරු ගෝලයා කියනවලු නෑ සර් සර් සර්ගේ බැලන්ස් එක බලාගන්න මම මගේ බැලන්ස් අද දරුවෝ හදන තාක්කල් දෙමාපියෝ හදන්නේ දරුවෝ මට සලකයි කියලානේ සලකන කෙක් ඉන්නවද එහෙමනම් ඔච්චර මහලු නිවාස අවශ්‍යද අද මහලු නිවාස වල ඉන්නවද එක අම්මෙක් හරි තාත්තා කෙනෙක් හරි දරුවෝ නැති ඉන්න හරියක් ඉන්නේ දරුවෝ හදපු කට්ටිය මේ දෙමාගේ තියෙන කුහක අදහසක් ඔය තියෙන්නේ. මේ දරුවන්ට අපි සලකපුවාම <clears throat> අපි දරුව දරුව අපිට වයසට යනකොට සලකයි කියලා. ඉතින් මම පුංචි කාලේ මට ගිය මිනිස්සෙක් කියනවා විතරට දරුවෝට වේදම් කරන ඔක්කොම පොතක ලියනවලු. කිරි මෙච්චරක් දුන්නා සබන් මෙච්චරයි නැප්කින්ස් මෙච්චරයි ඔක්කොම ලියලා වැඩි වුණාට පස්සේ දරුවා ඒ ගාන දාත්තට ගෙවනවලු අම්මට ගෙවනවලු. කිරි බිල ගෙවන්නේ එහෙමයි. දැන් ඒව නැහැ. ඉතින් අම්මලා තාත්තලා හරි දුකෙන් ඉන්නේ. බඩගිනි වෙලා මාගිය කල පුතුගෙට මැනලා වීපතක් දුන්නයි මල්ලකට. ගන්ධෝ නොගන්ධෝ කියලා හිතුනේ මට මැනලද පුතේ කිරි දුන්නේ මානුබට. අර දෙමාපියන්ගේ තියෙන අර අපේක්ෂාව නිසා දරුවන්ට පුදුම බරක්. නන්දසේන රත්නපාල මහත්තයා කියනවලු ඒ මහත්තයා නැති වුණා දෙමාපියන්ගෙන් එක්කෙනෙක් මේ පවුල් කන ගෙදරකට ආවොත් ඒ එක දෙමව්පියෝගේ අම්මා නිසා හෝ තාත්තා නිසා අර දෙන්නව තියෙන බර මේ මනුස්සයට ප්‍රෙෂර් බලන්න ඕනේ. අර එහෙ යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ, දඹදිව යන්න ඕනේ, මුන් දෙන්න මේ රෑ දවල් නැතුව හම්බ කරනවා. දරුවෝ ගැන බලන්නත් ඕනේ. කොච්චර සැලකුවත් මහජෝරුවට හොඳකුත් නැහැ. ගෑනිටත් අම්මෙත් තාත්තෙක් ඉන්නවා මිනිහටත් අම්මෙත් තාත්තෙක් ඉන්නවා අරුන් දෙන්න පෞල් ජීවිතේ කන දිලා මක වැවිලා ඵලයව මං කියන්නේ රින්ගලම් මේ මොකද ඔයාගේ බැලන්ස් එක මම බලන්නම් ඔයා මගේ බැලන්ස් එක බලන්න. මේක ගැළපෙන්නේ නැහැ මම දන්නවා මාත් අම්මා කෙනෙක්ගේ දරුවෙක්. එහෙම අපේක්ෂාවක් තියන්න මං ඉඩක් තිබ්බෙම නැහැ. මං බැලුවේ පුළුවන් තරම් අම්මට මේ සතිය කියන එක පුරුදු කරන්න පුළුවන්ද කියලා. හරි අමාරුයි මට බැරි වුණා. මට එච්චර සාර්ථක කරගන්න බැරි වුණා. අවස්ථාවකදී දෙක දෙවිතරක් යන්තම් මාත්‍රකාව කතා කරන්න පුළුවන් තැනකට ආවා. අපච්චිට එහෙමත් කරගන්න බැරි නෝ අපච්චි කලිම නැති වුණානේ. ඉතින් ඒකෙන් මිසක මේ බිල ගෙවන්න බෑ. ඒ නිසා තම මයින්ඩ් ඕන් බිස්නස් කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. be mindful and mind your own business. දැන් අපි එහෙම නෙවෙයිනේ කරන්නේ. අපි අරයට සලකනවා, එයා අපිට සලකාවි කියන අපේක්ෂාවෙන්. ඒක තමයි ශේතක සූත්‍රය කියන්නේ. ඒක තමයි කොවිඩ් හැදෙන වෙලාවේදී බික්කු බෝධි ලෝකයාට දීපු පණිවිඩේ. ඔය WHO එකෙන් උඹලා බලાવી. අධ්‍යාපන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බලાવી. PHI බලાવી. මේ බයිලා කතා කරන්න එපා උඹ පරිස්සම් වෙයන්. උඹට කාගවත් කොවිඩ් අදිනක නතර කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. Taman පරිස්සම් වෙනවා නේද? ඉතින් මලක් පණිවිඩයක් කියන්න කිව්වට පස්සේ මම ඒකම කියලා පොඩි මැසේජ් එකක් දුන්නා කවුරුත් ඇහුවේ නැහැ ඒක වෙනව කතාව. සීතක සූත්‍රය. ඒක විස්තර කරන පණ්ඩිත ශාංශ කියනවා යම් කිසි කෙනෙක් තමන්ගේ බැලන්ස් එක තමන් බලා ගන්නවා නම් ඒක තමයි අපි සතිය කියන්නේ එළඹ සිටි සීය කියන්නේ අප්‍රමාදේ කියලා කියන්නේ එහෙමනම් එයාට හැමදාම අරසාව තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ධර්මයේ හැසිරෙන්නට ධර්ම අරසාව තියෙනවා මොකක් ධර්මයේ හැසිරෙන්නේ සතිය හැසිරෙන කෙනාට සතිය අරසාව තියෙනවා කොච්චරද කියනවා නම් මට ඒත්තු ගැන්නේ කොහොමද කියන්නේ මන් දන්නේ මරණ චිත්තක්ෂණයේදී සරණක් තියෙනවා පිහිටක් තියෙනවා ওই සාමාන්‍ය ඇක්සිඩන්ට් එකදී ලෙඩක් වෙලා අම්මා මැරිලා ගෙට ගෙනිය අරගත්ත වෙලාව නෙවෙයි. මරණ චිත්තක්ෂණවත් අතාරින්නේ නිසා තමන් රකින්නා අනුන් රකින්නවා අනුන් රකින්නා තමන් රැකනවා. ඒ සඳහා මේ අරය රහත් වෙලා ඉන්නවා අරයට අර ඥානෙ තියෙනවා මාර්ග මාර්ගයට පත් වෙලා ඉන්නවා කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා බාර ගන්නත් එපා බලන්න මේ මිනිසයා සුසඤ්ඤිතද කියලා අසඤ්ඤතද කියලා. මේ සීල ශික්ෂාව තියෙනවාද කියලා. සමාධි ශික්ෂාව තියෙනවාද කියලා. ප්‍රඥා ඒවා මේ ලෝකෝත්තර දේවල් නෙවෙයිනේ. මිනිස්සේ Taman රකින්න සිල්පද ටික රකින්නවාද කියලා. රකින්න බැරි නම් අතහැරලා දාන්න. ඒ කිසි අපරාධයක් නැහැ. නමුත් මේ ශිල්පද රකින්නවා ශිල්පද රකින්නවා කියලා බාර අරගෙන ඒක රකින්න නැත්නම් ඉතින් එහෙම කෙනෙකුට එතනින් එහාට යන්න බෑනේ. එයා මේ ඔපරේෂන් එකට කලින් ඩිස්ඉන්ෆෙක්ට් කරන්නේ නැත්නම් ජීවාණුහරණය කරන්නේ නැත්නම් ඔපරේට් කරන්න බෑනේ. තියටරයකට ගන්න නෑනේ. තියටරයක ඩිස්ඉන්ෆෙක්ට් කරලා තියෙන්න eBay. ඊට පස්සේ නේ ඔපරේෂන් එක පටන් ගන්නෙ. ඔපරේෂන් ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2, ග්‍රේඩ් 3 කියලා තුනක් තියෙනවා. ඔය සාමාන්‍ය ක්ලිනික් දාලා තියෙන සායනය කියලා දාලා තියෙන. ඔය තුවාලය සුවද කරන අපි මේකට ඒක ඉච්ච ප්‍රශ්නයක් නෑ. ඒකට ඔය ඇල්කොහොල් දාපුවාම ලෝක ඇනස්තීෂියා වලින් කරතයි. නමුත් ඔපරේෂන් එකට යන්න ගියාම සෙකන්ඩ් ග්‍රේඩ් එකට යනට අනිවාර්යයෙන්ම ලෙඩයි, දොස්තරයි, කාමරේයි උපකරණ ඔක්කොම ජීවාණුහරණය. ඒක තමයි මේ සිල්වත කියලා කියන්නේ. ඒකවත් නැතුව මේ අද මේ කෑ ගහන කට්ටිය, රජයට උපදෙස් දෙන කට්ටිය අනුන්ගේ ඇඟිලි දික් කරන කට්ටිය ගැන හා කියන්නත් එපා නෑ කියන්නත් එපා. ඊට පස්සේ මේ සීලේ හරිනම් ඒකේ තියෙන සීලවතෝ බික්කවේ සිල්වතාට සමාධිය පිළිබඳව යාඥා කරන්න ඕනේ. නැ චේතනා කරණියෝ. සිල්වන්තය තියෙන එක නා මේ මට මේ සමාධිය වේවා කියලා චේතනා කරන්න ඕනේ නැහැ. සීලේ තියෙනවනේ සමාධිය තියෙනවා. ඒ නිසා උගව දෙනෙක් හිතනවා අපිට මේ සමාධිය නැති සීල නැති නිසායි කියලා. නෑ සීලේ විතරක්ම නෙවෙයි. ගොඩක් දේවල් බලපානවා. නමුත් සීලේ තියෙන ඉමීඩියට් ඒකෙම හම්බෙන දේ තමයි හිත සමාහිත වෙනවා. සීලවතෝපන් භික්කවේ න චේතනා කරණියෝ සමාධිමේ භවිෂති इति ධම්මතායේ සාභික්කවේ සීලවන්තානම් සමාධී. ඉතින් ඒ නිසා මේ සීලය රකින්න සමාධිය හම්බ වෙනවා. මේක අස්සජී සූත්‍රයේ කියලා තියෙන එක ලොකු ස්වාමීන් වහන්සේ හේම කුට්ටි පිටින් අරගෙන දාලා තියෙනවා සමත විදර්ශනා භාවනා මාර්ගයේ. ඒ සමාජයෙන් ආවනම් පේනවා Taman පිස්සු කෙලින ඇති වෙන මොකවත් පේන්නේ නැහැ සමාජයේදී. අපි මේ ගිහි ගෙවල් වල ඉඳගෙන කාමභෝගී වෙලා දේවල් අතහර ගන්න බැරුව මේ කාසි රටෙන් අරින් මේ ගෙනපු සුවඳ විලවුන් ගාගෙන මල් ගඳ විලවුන් දරාගෙන මුදල් අතගාගෙන මේ ඉන්න ජීවිතය ආය හොදලා ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. විශේෂයෙන්ම සල්ලි පාවිච්චි කරන මනුස්සය කියලා කියන්නේ පංචකාම භෝග ඔක්කොම අත ගන්න මනුස්සය කියලා බුදුචානන් සඳහන් කරලා තියෙනවා. ඒ මනුස්සයට ආය මොනවත් හංගන්න බෑ. ඉතින් ඒක තේරෙන්නේ සමාධියට ගිය කෙනා විතරයි තේරෙන්නේ කොච්චර අමාරුද මේ සමාධිය ගන්න සමාධිය ගත්තට පස්සේ ඒක නඩත්තු කරන්න නම් මේ කියන කාම ලෝකයේ කාම රාගේ අතහැරලා රූප රාගෙට හිත දාගන්න ඕනේ. අපි දැන් මේ වගේ මධ්‍යස්ථානයකදී කරන්නේ ඒක චිත්තක්ෂණ වශයෙන් කරන්න පුළුවන් බව පෙන්වනවා. හුස්ම එකක් පුළුවන් දෙකක් පුළුවන් තුනක් පුළුවන් හතරක් පුළුවන්. මේ කාලේ පුරාවටම කාම රාගේ නැහැ කියලා සහතිකයක් දෙනවා. දැන් ඔය ජීවත් වෙන්න බලන්න හුස්ම 4ක් 5ක් පුළුවන් වෙනාට විනාඩි 4ක් 5ක් හුස්මේ ඉන්න, පැය 4ක් 5ක් හුස්මේ ඉන්න. ඒ තාක්කල් කාමභෝගී නෑ. ඉතින් අපි මේ මේ වැඩමුළුවක් තියලා පෙන්නන්නේ අපි මොන පසුබිමකින් ආවත් හුස්මක් බලන්න බැරි නෑනේ. සක්මනක පියවරක් ගන්න බැරිකමක් නෑනේ. ඔච්චරයි මනුස්සකම කියන්නේ. ඔතනින් තමයි හැරවුම් ලක්ෂය එන්නේ. දැන් මේක පොඩ පොඩ වැඩි කරන්නේ. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ. ආන්න එක වැඩි කරන්න පුළුවන් දෙයකට අපි කියනවා තපස කියලා. අපි කියනවා පැවිද්ද කියලා. අපි කියනවා ශ්‍රමණ කියලා. ඒ අපි උත්සාහ කරමින් ඉන්නේ ඔක්කොමලා එක බෝට්ටුවේ ඉන්නේ. ඔක්කොමලා ඉන්නේ එකම අන්තරාය බෝට්ටුවේ. අපි අර හදාගත්ත ගතිය ටිකට ටිකට වැඩි කරනවා. ඉතින් ඒක තහවුරු වෙන තැන තමයි එහෙනම් තමයි කාමභෝගී ලෝකේ රූප ලෝකෙට නැත්නම් කාම තණ්හාවෙන් රූප තණ්හාවට ගියේ එක තමයි යසෝවන් වෙනවයි කියන එකේ දල අදහස. ඊට පස්සේ මේ මේ ආමිෂ දේවල් ගැන බලාපොරොත්තු වෙන්නේ ආමිෂේ කොච්චර අත ගෑවත් ඒකෙන් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ විවේකජම් පීති සුඛං. හුදකලාවෙන් විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය. මේ සමහරුන්ට ඒක හරි කරදරයක්, හරි නිදිමතක්, හරි කම්මැලිකමක්, කොටු වීමක්, පාළු වීමක් තනවීමක් ඒගොල්ලන්ට ඕන කරලා තියෙන සුඛභෝගී උපභෝග පරිභෝග වස්තු ඒකේ දියුණුව තමයි බලන්නේ සෝවන් වෙච්ච කෙනා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ තියෙන නොසැලෙන ශ්‍රද්ධාවත් තමන්ගේ සීලය පිළිබඳ තියෙන ශ්‍රද්ධාවයි තමයි අදහස් කරන්නේ ඊට පස්සේ තමයි එයා ඒකෙන් යනකොට අනාගාමි වෙනකොට තමයි යාට ඕරම් භාග්‍ය සංයෝජන පහ නතර කරලා උද්දම් භාගයේ සංයෝජන පේන්න පටන් ගන්නවා. ඒක ඒතකොට කාමරාග පිටික දෙක නැහැ. ඒතකොට සමාධියේ දෙවෙනි සීලය කියන එකේ ස්ථාවර කරන සෝවාන් මාර්ගයෙන් පස්සේ අනාගාමී වෙනකොට සමාධියේ ස්ථිර භාවයක් වෙනවා. සමාධිය කියන්නේ 100 100ක් තියෙනවා කියන එක නෙවෙයි. සමාධිය වැටෙනවා, සමාධිය නගිනවා, ආයේ වැටිච්ච සමාධිය ඇති කරගන්න පුළුවන් දෙවන්නේක් සම්බන්ධ නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ තමයි යාට උද්දම් භාගයේ සංයෝජන රූප රාග අරූප රාග මහාන උද්දච්ච අවිජ්ජා කියනවා පේන්න පටන් ගන්න ඒව සාමාන්‍ය කාම භෝගින් අදාළ නැති මාත්‍රකා. පොඩි උන්ට තේරෙන්නේ නැහැ. නමුත් මේ දවස පුරාම රැස් කරන්නේ කාම රාග රූප රාගනේ. රූප රාග අරූප රාග මහාන උද්දච්ච අවිජ්ජා. ඒව අපි දන්නෙත් නැහනේ බුක් කීපින් නැහනේ. අපි ළඟ පොත් ලැබීමක් නැහනේ. මොකද දන්නේ මේවා කෙලස් කියලා. ඒ ටික පේන්න යන්නේ අර සමාධිය ඇති වෙච්ච කෙනාට. ඉතින් ඒක ඒ නිසා එතෙන් පටන් එයා පවු නොකර ඉන්න බලනවා මිසක් ආයෙ පින් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් ඔය දැකපු ගමන් මේ ජටිලිය හය දෙනෙක් දැකලා ඒක සාටිකව හය දෙනෙක් දැකලා නිර්වස්ත්‍ර හය දෙනෙක් දැකලා වැඳ වැටිලා කියනවනම් මමයි කොසල් රජුරෝ මමයි කොසල් රජුරෝ කියලා මේ රජ්ජුරුවම යොමු කරපු දූතයන්ට නැත්නම් සහචරයන්ට චරපුරුෂයන්ට තමයි රජුරෝ වඳින්නේ මේ. ඔය තමයි රජේ කියන්නේ. ආණ්ඩුවෙම ඇති කරපත් කරපු පාහර 70ට ආණ්ඩුව විසින්ම සම්මාන දෙනවා. මේ පාහරය ටික නතු කොහොමඩක්වත් දුවන්න බෑ. ඒකල්ලා කට්ටියට කියනවා පේනවාද අපේ කට්ටියගේ වග බලන්න අපිත් සම්මාන දීලා තිනවා ඔයගොල්ලොත් ටික සම්මාන දෙන්නකෝ කියලා කියනවා. කොයි පිට කසා ගන්න බෑ තනියම. කවුරු හරි ළඟ ඉන්න ඕනේ. ඉතින් මේ රජ්ජුරුවන්ගේ තියෙන කතාව මම එදත් මතක් කරේ ඒකයි. ඒක මේ සූත්‍රයේ ඉච්චර highlight වෙලා නැහැ. බුදුජානන්සේ එකටවත් අහුවෙන්නේ නැහැ. මේකනවා ඔය රූපෙන් හොයන්න බෑ. ප්‍රතිරූපකෝ මත්තිකා කුණ්ඩලේන. හරියට නිකන් ඔය මැටි ඒවට කියන්නේ කොත අපේ චයි මේ විහාරේ උඩ දාලා තියෙන කොත් දෙකක් මැට්ටෙන් හදලා රත්තරන් ගන්න. ඉතින් උඟ දෙනකොට පේන්නේ ඒක රත්තරන්ගේ. රත්තරන් ගෑවට පස්සේ ඒක ඇත්තටම සන්නායක ගතිය වැඩි. කොතේ සන්නායක ගතිය එන්නේ අර කේතු මාලා ආකාර කේතු ආකාරයේ. ඒකත් මේ හොඳ සන්නායකයක් ගාඩ පස්සේ වැඩි. ඊට පස්සේ ඒකෙන් ඕන වෙලාවක අතුරු පල්ලෙහාට හෙලවන්න හරවන්න පුළුවන්. ඉතින් ඔහොම කතාවක් තමයි කියනවා. ඉතින් මම නම කියන්නේ නැතුව කියනවා අසවල් තන කොටක් හම්බ වෙලා මේ කියලෙවල විශාල පෙරලිුණේ කාලේ පුරාවිද්‍යාවට මම බාර දුන්නා පුරාවිද්‍යාව කෝල එක මැටි කියලා. පුරාවිද්‍යාව කියන ලංකාවේ රත්තරන් වලින් කොත් හදන්නේ නැහැ. මේ මැටි වලින් හදලා රත්තරන් ගාප එකක් තමයි දීලා තියෙන්නේ. ඒක අල්ලගෙන මේ ආම්දෝ කියනවා මම පුදුමාකාර මේ ත්‍යාගවන්තයි රත්තරන් බාඩියක් දුන්නා. අහවලාට අහවලා ඒක මැටි කරගත්තයි කියලා. දැන් මටත් නෑ එයාටත් නෑ මෙන්න අපි බාහිර දුන්නා පස්සේ කරපු වැඩේ කියලා. බුදුහන්සේ කියනවා ජාත රූපකෝ මත්තිකෝ කුණ්ඩලේ නෑ. මැටි කුණ්ඩලයක් අරගෙන ඒකට රත්තරන් ගාලා මේක තමයි මිනිස්සු මේ පෙන්වන්නේ. ඒ වගේම අඩමාසක කියලා කියන්නේ පස්ලෝලින් කස්ලෝ කියලා මේකට කියනවා. හදලා රත්තරන් ගානවා. ඒකට පේන්නේ රත්තරන් කාසියක් වගේ. අඩමාස කියලා කියන්නේ ඕකට. ඉතින් ඒව මිනිස්සුන්ට දෙන්න පුළුවන්. රත්තරන් කියලා. ඉතින් අය ආගමිලිස්සක් දුන්නේ එහෙම එකක් තමයි. රජුරු දුන්න රත්තරන් මෙච්චරයි රිදී මෙච්චරයි තඹ මෙච්චරයි දීලා ඔටුන්න කලන්න කිව්වා. අරු රත්තරන් ටික තියාන තඹෙන්ම ඔටුන්න හදලා රජුරණ කියලා වාර දුන්නා. රත්තරන් ගාලා. දැන් රජුරණ ගෑන සාධාරණ සැකයක් තියෙනවා. මෙයා කක් හිටුවේ රත්තරන් ටික තියාන තඹෙන් හදලා තඹක්කෙන් හදලා රත්තරන් ගාලාද ඇත්තම මුලික රත්තරන්ද කියලා පඬිතුයෝ කතා කරලා කියනවා ගෙන්නලා මේක රත්තරන්දනද කියලා බලන්නේ කියලා. බැලුවේ නැත්තම් පඬිතුයන්ගේ බෙල්ල යනවා. දැන් ආකිමිඩිස් ගිහිල්ලා ඒ කාලෙත් අපි වගේ කට්ටිය ඉඳලා තිනවා මේ හෙළුවෙන් තමයි බහින්නේ කොරහට. මේකත් ගිහිල්ලා ඒ නානසොටපල හරි ප්‍රසිද්ධයි රෝමේ. මෙයා ගිහිල්ලා බහිනකොට එයාට තේරෙනවා මම බහැපු ප්‍රමාණය පරිමාවට සමාන වතුර ප්‍රමාණයක් එළියට ගියයි කියලා. පෙත්ත කපලා තියෙන වතුර භාජනයේ මේ ඉඳගත්තට පස්සේ එයාට තේරෙනවා මං හා සමාන වතුර ප්‍රමාණයක් එළියට ගියා මගේ බර හැල්ුණා කියලා. මෙතනදී මිනිහට තේරෙනවා මේකෙන් අල්ලන්න පුළුවන් මේක රත්තරන්ද තඹද කියලා කියන්නේ. හෙළුවෙන් දිව්‍ය රාලිකාවට යුරේකා යුරේකා යුරේකා සොයාගතිමි සොයාගතිමි සොයාගති රජුරෝ බැලුවා මේකා මේ පඬිතයා හෙළුවෙන් දුවගෙන මාලිගාවට හොයාගත්තයි කියලා. මොකටද කිව්වා? විශිෂ්ට ගුරුත්ව කුප්පිය හොයාගෙන එයා කිව්ව රත්තරන් කෑල්ලක් වතුරට දාපුවම විස්ථාපන වෙන වතුර ප්‍රමාණයයි පිත්තර කෑල්ලක් විස්ථාපන කරන වතුර ප්‍රමාණයයි උඩුකර තෙරපමයි අරගත්තාට පස්සේ මේක රත්තරන්ද පිත්තලද කියලා මනින්න පුළුවන්. තාමත් අපේ විද්‍යාගාරවල ඔය ගුරුත්ව මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය තියෙනවා. අපිට පෙන්වලා දෙනවා කොහොමද මේක රත්තරන්ද පිත්තලද කියලා මයින් කියලා. උරගාල බලන්නත් පුළුවන්. ඒ වගේ මේ මිනිහා රහත් මාර්ගයටපත් වෙලා තියෙනවද නැත්නම් රහත්ද කියලා බලන්න ක්‍රම නැතුව නම් නෙවෙයි. හැබැයි මේ ගිහියන්ද එහෙම නැත්නම් මේ බණ බහන නොකරන අයට ඒක තේරෙන්නේ නැහැ. ඒ සුසංයම ගතිය සීලෙන් දැනගෙන ඒක සමාජයට කියලා තව ඒක හොඳට රිෆයින් වෙලා ප්‍රඥාවේදී තමයි එයාගේ නිහතමානීකමෙන් තමයි ඔය රහත් මාර්ගේ පෙන්නේ. ඒකෙන් නිකමට ඔය අචාන් බ්‍රම්ගෙන් ඇහුවලු ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් රට රාජ්‍ය වල යනවා ඔබ වහන්සේත් ගොඩක් ආධ්‍යාත්මික ජීවිත ගත කරනවා ඔබ වහන්සේ රහතන් වහන්සේ කියන්නේ නැතුව රහතන් වහන්සේ නමක් අඳුරගන්නේ කොහොමද කියලා. ඒ රහතන් වහන්සේ නමක් කායින්වත් අනුගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියවලු. ප්‍රශ්න අහන ඔක්කොම කරන්නේ මොකද්දෝ පුම්බර ගතියක් තමයි. කමඨාන් සුද්ධ කරන වෙලාවට කමඨාන් වාත්තන් හොලිය ඉන්න එපා මම මේ කිව්වද? වාර්තා ලියන්න. මේ භාවනා කරන මනුස්සයට ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. මොකද භාවනා කියන්නේ උත්තරයක්. මේ භාවනාදී හම්බෙන හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්නවා කියන්නේ ලියන්න පුළුවන්. මට මෙහෙම වුණා මෙච්චර මට මේකේ ප්‍රශ්නයක් ඇති වෙලයි කියලා කියන්නේ තාම කමටහන් ලැබිලා නැහැ. මූල කර්මස්ථානේ දන්නේ නැහැ. සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කමටහන් සුද්ධ කරන හැටි දන්නේ නැහැ. මොකක් හරි භාවනාත් කරනවා. කමටහනුත් ලැබිලා. ඒක ප්‍රශ්නයක් හදාගන්නවා. ඉතින් හොඳයි හැබැයි හරි නිහතමානී රහත් නැති බවත් කියන්න පුළුවන්. අර ගුරු විශේෂ කුරුතු කුප්පියක දාලා බැලුවා වගේ මේක රත්තරන්ද කියලා බෑන ප්‍රශ්න අහන ඇහිල්ලෙන්. මේ කවදාරි තමයි තේරෙයි මේ වාඩි වෙනකොට තියෙන ආනිසංශය තමයි අපි වාඩිලා භාවනා කරනවා කියනකො සතෙක් මැරෙන්නේ නැහැ හොරකමක් කරෙන්නේ නැහැ කාමීත්‍යචාරයක් කරන්නේ නැහැ බොරු කේලම් හිස් වචන පරුස වචන නැහැ 100%ක්ම සීලේ උඩ කහා පාට එළිය දැක්කට ආනාපානෙ දැක්කට මුලැමැදාග දැක්ක එක අතිරේක ලාභයක් මේ සීලයක් සමාදන් වෙලා මට එක තැනක ඉන්න පුළුවන් මට පැයක් සිල් රකින්න පුළුවන් වුණා කියන එකට එහෙම සඳහන් කරන කිසිම කෙනෙක්මයි කමඨාන් වාර්තාවල මම දැකලා නැහැ සබ්බ පාපස්සා කරනවා පව් තියෙන්නේ ඔය කයෙන් අකුසල් තුනයි වචනේ අකුසල් හතරයි. ඕක නොකර ඉඳ හම්බෙන එක. ඒ කට්ටියත් භාවනා කරලා කයින් අකුසල් නොකරුවාට හිත ඇතුළත දොඩමළු වෙනවා. මේකද හරි භාවනා ක්‍රමය. මේ කමට අහන්ද මට කැප. මේ ගුරුවරයාද හරි. හරිනම් තමයි අප්පා ඒ වුණාට මගේ යාළුව වෙන තැනක භාවනා කරන්නේ. ඒක ධාරි මේක ධාරි. ඉතින් මේක තියෙන තාක්කල් අර පිරිසුදුකම නැත්තේ එයා අහිංසක නැති නිසානේ. මේ තමන් කරන දෙයට තමන් ගරු කරන්නේ නැහැ. හිතානේ ඉන්නවා දඹදිව ගියානම් හරියයි. නැත්නම් මෛත්‍රී බුදුහාමරකන් හිටියනම් හරියයි. නැත්නම් රහතන් වහන්සේ නමකෙන් කමඨාන් ගත්තා නම් හරියයි කියලා මේ අර වාඩි වෙලා ඉනකොට පවු නොකරනවා කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ සමාධියක් හරි ගියයි කියන්නකෝ ආනාපානට හිත ගියා. පිම්බීම හැකිරීමට හිත ගියා. සක්මණේට හිත ගියා. කාම ලෝකේ 100%ක්ම ඉවරයිනේ. 100%ක්ම ඉවරයිනේ. රූපයකට සමාදන් වෙන්නේ නැතුව කාම ලෝකේ ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඒ රූපේ තමයි ආස්වාද ප්‍රසවාස රූපේ. ඒ රූපේ තමයි පිම්බීම ඇකිලිම රූපේ. ඒ රූපේ තමයි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන රූපේ. ඒ රූපේ තමයි වම තියෙනකොට වම දන්නවා කියන රූපේ. ඌව දෙක තුනක් එක දිගට කරනවායි කියන්නේ මෙච්චර කාම ලෝකේ ඉපදිච්ච අපි අර චිත්තක්ෂණ ගානට කාම ලෝකයෙන් අයින් වුණා කියන එක ලියන්න නම් කියන්න බෑ ඊයේ මට පියව පියවර හතරක් කරන්න පුළුවන් වුණාද පහක් කරන්න පුළුවන් වුණා. හයක් කරන්න පුළුවන් වුණා. කායින්වත් අර වැඩිපුර පෙට්‍රෝල් ගහලා වැඩිපුර ණයට අරගෙන නෙවෙයි අර තියෙන හැකියාවෙන්. එහෙම නැත්නම් මට ආනපානෙ පියවර 4ක් 5ක් හුස්ම රැලි 4ක් 5ක් පුළුවන් මට විනාඩි 4ක් 5ක් ඉන්න පුළුවන් මට බලාපොරොත්තුවක් තියෙන ඉස්සරහට මේක බඳිකට කෙරුවොත් පැයකුත් විනාඩි 4ක් 5ක් ඉන්න පුළුවන් කියලා උච්චරය සමාධිය කියන්නේ නැත් අද මොකද්ද මේ අපි මේ ධ්‍යාන අරගෙන ධ්‍යාන කතා මොකක්වත් නැහැ ඒවා නැතුව නෙවෙයි මේ කාම ලෝකයෙන් ඉක්වෙන්න පුළුවන් නම් රූප ලෝකයට යන්න පුළුවන් නම් ආනාපාන රූපෙට වම දකුණ රූපෙට පිම්බෙම ඇකිලෙන රූපෙට ගියාට මදි ගිය බව දැනගන්න ඕනේ. ගිය බව දැනගන්න ඕනේ. දැනගන්නේ කොහොමද? ඒ වෙලාවේ කාමේ නැහැ. කාම මිත්‍යාචාරයක් නැහැ. කාම ඡන්දෙත් නැහැ. තියෙන රූපයක්. ඊට පස්සේ ඒ කියන්නේ සමාධි මට්ටමේ ගිහිල්ලා අපි කොයි වෙලාවක හරි ඒ ආනාපාන ගොරෝසු රූපේ පිම්බි මැකිලි රූපේ ඉන්නකොට කාට හරි මේක කොච්චර පත්තල වුණාද කොච්චර පදන් වුණාද කොච්චර සතිය පිහිටියාද කොච්චර සති ප ဋ ාණයද කියලා කියන්නේ ඒ බලාගෙන ඉන්න ආනාපාන රූපේ ක්‍රමයෙන් වෙනස් වෙන බව දකිනවා ගොරෝසු බවෙන් සියුම් බවට සියුම් බවෙන් ගොරෝසු බවට ළඟ බවෙන් දුර බවට දුර බවෙන් ළඟ බවට ප්‍රිය භවෙන් අප්‍රිය භවට අප්‍රිය භවෙන් ප්‍රිය භවට ආනෝක දැක්කනම් ඕක අනිච්චන් කියලා කියන්නේ මේක බැලුවනම් එකයි වෙන්න තියෙන්නේ ඔය ආනාපානෙ එන්න එන්න සිව් වෙන්න පටන් ගන්න. ඒක තමයි අරූප ලෝකේ කියන්නේ. මට තේරෙන තාලට. සූක්ෂම රූපේ කියන්නේ. එතකොට කාම ලෝකෙත් නෑ රූප ලෝකෙත් නෑ දැන් තියෙන්නේ සූක්ෂම රූප. මේක තප්පරයක් වින්දාත් එක චිත්තක්ෂණයක් වින්දාත් මේක ඇතුලේ තියෙන එකක් නේ දඹදිව තියෙන එකක්වත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ තියෙන එකක්වත් මේ කරපු පින්කම් වල විපාකයක් නෙවෙයිනේ මේ විශේෂ අන්වේ ඥානයක් නෙමෙතන තියෙන්නේ. නමුත් මේ දේ මේ විදිහට හුස්ම ගෙවිලා යනවා දැක්කත් වම දකුණ ඉබේ වෙන තැනට ගියත් පිම්බීම ඇකිලිම ඉබේ මේ ගෙවෙන තැනට ගියත් එයා ඒකට ගියත් ඒකට බය වෙන්න පුළුවන්. මට හුස්ම ටික ගන්න බැරි වුණා මට මට ක්ලාන්ත හැදෙයිද දන්නේ මට පීමැස්ම රැහෙදෙයිද දන්නේ මට පීනස් අමාරු තියෙනවද දන්නෙත් නැහැ කිකිය දඟලන්නත් පුළුවන් තව කෙනෙක් බණ අහලා පුරුදු නම් කියන්න පුළුවන් මේ තමයි රූප ලෝකේ ගෙවන් වෙන හැටි කියලා. ඉතින් ඒ දේ දන්නේ නැත්නම් එයා ඒක ගුරුවරයාගේ දෝෂයක් කියලා නේ පඬිස්සවාංශ කියන්නේ. ගුරුවරයාට තාම මේ කියලා දෙන්න බණක් කියන්න ශක්තියක් නැහැ. කමඨාන් සුද්ධ කරන දෙන්න ශක්තියක් නැහැ. හැමදාම භාවනා හරියාගෙන යනකොට කියනවා අනේ පිළිච්ඡාන පන්නේ පෙනී ගියා. තිබිච්ච සතිය නැති වුණා මගේ සමාජය නැති වුණා මට තෝන්තු වෙනවා ඇවිදිනකොට ඩෝප් වෙනවා වගේ ඇවිදින්න පටන් අර ගන්නවා ඔළුව කරකැවෙනවා নানা ආකාර දේවල් කියනවා තන්නේ කර ගුරුවරගේ වැරද්ද ඒක නිසා භාවනා කරන අපි දැනගන්න ඕනේ Taman තුල රහතන් වහන්සේ නමක් දකින්නවා මිස එළියේ රහතන් වහන්සේ නමක් දැක්කනම් අපලයි අභාග්‍ය සම්පන්නයි. මොකද උන්වහන්සේට වැඳ වැඳ ඉදී ඊට පස්සේ දවසේ ඉඳලා ආය භාවනා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එయ్య පරාතන් වහන්සේ නමක්වත් දැකලා මේ මේ හීල් දාන ටිකක් පූජා කරගන්න නැත්තම් කැඳ ටිකක් හදලා පූජා ගන්න බැරි නම් පත් කරilla බැඳ ගන්න මේ වඳින්න බැරි නම් කවදා මොකද්ද මං කරන භාවනාව වැඩි කියලා. ඔය ජැක් කොන්ෆීල් ඉස්ලාම බටහිර ලෝකෙන් ඇවිල්ලා ඇමරිකාවෙන් පැවිදිච්ච පළවෙනිම කණ්ඩායම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ 60 ගණන් වල වගේ පැවිදිලා තියෙන්නේ. තායිලන්තේ කියලා පැවිදිලා තියෙන්නේ මහානිකායි. ගියාට පස්සේ බැරින අම්මට උඩු බෙර ගහනවා, පදක්කම් ගෙජ්ජි හොල්ලනවා, හඳුන් කූරු පත්තු කරනවා. මෙයා දකලා තියෙන හුස්ම ගන්න එකනේ, සතියනේ. මේ කියලා බලන්නට බැලුවලු මෙයා පැවිදි වෙලාවෙත් තේන විශාල උත්සවයක්. ආයෙකට කමන්නේ නැහැ නේ. දැන් පහුවෙන්දත් උත්සවයක්. ඊට පස්සේ හැන්දෑවේ වන්දනාව. මේ ඔක්කොගේ මොනවද කෙරෙනවා. පස්සේ මෙයා දැනග ලොකු නායක හමුකාවට යන්න පුළුවන්. එයාට පිටරට කෙනෙක්. ඊළ කතාලි කළා ස්වාමීන් වහන්සේ මම පැවිදිුනේ නම් මේ පැත්තකට වෙලා නිස්සද්දව භාවනා කරන්න මෙතන කරනවා නම් කරන්නේ බෙර ගහන එක. කොඩි හොල්ලන එක. ගෙජ්ජි හොල්ලන එක. මල් පූජා කරන එක. හයියෙන් හයියෙන් සාදු කියන එක. මම මට ඔළුව අවුල් වෙනවා කියලා. ඊට පස්සේ නායක හමුදුරන්ට නිකාය නායක හමුදුරට තියලා කිව්වලු එහෙම එක්කුත් තියෙනවා. ඔවා කියන්නේ අරණ්‍ය ප්‍රතිපදාව කියලා. අපි මේ පන්සල ගමේ පන්සල අපි රජුරවන්ට ආශිර්වාද කරමින් ඉන්න මිසක දන්නේ මම ඔයා එහෙමනම් අසල් තැනට අරින්නම් කියලා. යවල තියෙන්නේ අචංචා හමුදුරට. අචංචා හමුදුරත් මහානිකායම තමයි. මේ ධම්මයුත් නිකාය නෙවෙයි. ඒ ආමතෝ ගිහිල්ලා අචාන් මන් කියන මුත්තමයන් වහන්සේ ගාව ළඟම භාවනා කරලා ඒ හැමෝටම තේරිලා තියෙනවා අපේ නිකායේ වැඩක් වෙන්නේ නැහැ කියලා. පස්සේ ගිහිල්ලා කියලා තියෙනවා මම නිකාය මාරු කරන්න කියලා. ඊට පස්සේ අචාන් මන් කළු උඹ උඹ හරිනම් ওই නිකායෙම ඉඳලා ওই වැඩේ දිගට කරගෙන බලයන් උඹට කරත හැකි. ඊට පස්සේ ඒ ශාංශේ මහා නිකායෙම ඉඳගෙන භාවනා කරනොත් ජෝසප් ගෝල්සයින් ආව නැහැ. ජැක් කොන්ෆී. ඊට ඈත කුටියක් දීලා දැන් මෙයා ෆුල් සන්තෝෂෙන් භාවනා කරන දැන් රහතන් වහන්සේ නමක් හම්බුණානේ. හරි. ඉස්ලාම් ඉස්ලාම් පැවිදිච්ච සුද්දෙක්. දවසක් කමඨාන් සුද්ධ කරන වෙලාවෙන් අමෝරාවේ යනකොට මේ සාන්ති සුරුට්ටුවක් ගහගෙන ඉන්නවලු කාමරේ අර මනුස්සයා දැක්කලු යකෝ සාක්කේ දැන් මේ අපි නම් සුරුට්ටු වුණා දැන් මේ රහතන් වහන්සේ ධූමපානය කරනවා එහෙම නැත්නම් ඇරෝමා ට්‍රීට් කරනවා ආපහු ගියා ගිහිල්ලා පුළුවන් තරම් හිත හදාන භාවනා කරන්න බැලුවලු දැන් මේ මිනිස්සයා රහතන් වහන්සේනමක් කිය කිය හිටියට දැන් අපේ රටේ අපේ ප්‍රමේ හැටියට බලනකොට දුම්බීම හරි නෑනේ ආමතුරන් ඊට පස්සේ හිත හදානකොට ඒක දවසක් යනකොට ඒ වගේ අමරලාක දිග ආසනයක වාඩිලා හැරමිටියකොත් අතේ තියාන මිනිසුන්ගේ වැඩ ගන්නලු ඔහොම නෙවෙයි යකෝ ඔක් කරන් තියෙන ඔක එහාට තල්ලු කරපන් මේ කිව්වහම මේ මෝල් වහන්සේලාට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා හොඳටම බයිනවලු පස්සේ අර මනුස්සයා කියලා බැලුවලේ අකෝ දැන් මේ මනුස්සයා දැන් ඉන්න අධිරාජ්‍යවාදියෙක් විදිහට කාමරයට ගියාලු මොන්න තාලෙන්වත් හිතා ගන්න බැරිලු. ඊට පස්සේ සිවුරයින්ට තීන්දුව කරලා ඇවිල්ලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා. මුල් කාලේ මෙතන හිටියේ දැන් ඔබ වහන්සේ ගා හිටියා මට දැන් යන්න ඕන. ඊට පස්සේ කළේ නෑ යන්නේ කියලා. හරි අමාරුයි පිටරට කට්ටියට ඇවිල්ලා මෙහි ඉන්න අමාරුයි නෑ යන්නේ කියලා. ලැබිනට යන්න ලෝබයි බැනලා යන්න එපායි. එයාට කිව්වලු කියලා කියලා කියලා අන්තිමට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන විශ්වාසය තියාගෙන හිටියේ රහතන් වහන්සේ නමක් කියලා. නමුත් ඔබ වහන්සේ පිළිබඳ විශ්වාසය කරනවා රාමකොල්ල කමන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන් කියලා. විශ්වාසය කියන්නේ සුරුට්ට බීපෙන්නා කියවලු. විශ්වාසය කියන්නේ මේකේ බයින් එකයි කියලා. දැන් හොඳටම කියන්නේ දැන් යන්න බෑ. ඊට පස්සේ කොල්ල හරි වටිනවනේ මාත්‍යා. මේ රාජ සිවුරල් නැතුව හරි වටනවනේ. දැන් බැරි වෙලාවත් මම රහත් වුණා නම් ඔය හැමදාම රහතන් වහන්සේට බැඳ බැඳ ඉන්නව මිසක රහත් වෙන්න හදන්නේ නැහැ දැන් ඔයා හිතන්න බාහිරේ රහතන් වහන්සේලා නැහැ. ඔයා රහත් වෙන්න බලන්න. මේ මේ ඒ හාමුදුරන්ට බණිද්දී. අනේ ස්වාමීන් වහන්සේ නමට පැවිද්ද තියෙන්න. එයා ඊට පස්සේ ලියනවා එයා පොතක් ලියනවා Living Buddhist Masters ලා කියලා. ඒක ලියනවා මේ වගේ ප්‍රශ්නයක් අහපු වෙලාවක ඒකෙන් ධර්මයක් හදලා දෙන්න පුළුවන් කුත්තමයන් වහන්සේනමකට මම මේ සැක කෙරුවේ මම ඊට පස්සේ මම පැවිදි පැවිදි වුණා දැන්ටත් ඇමරිකාවේ ජීවත් වෙනවා ලියලා තියෙනවා එක්කෙනෙක් ගැනවත් ලංකාවේ සඳහන් වෙලා නැහැ ලිවිං බුද්දිස් මාස්ටර්ස් කියන පොතේ ඔක්කොම තියෙන තායිලන්තයේට බුරුම හිටව හාමුදුර ගැන විතරයි ඒක නෙමෙයි කතාව පිටරහතන් වහන්සේ දම දැක්කනම් උන්දලාට වැඳලා දිනවා මිසක්කා Taman රහත් වෙන්න බලන්නේ ඒක තමයි අද මේ මිනිස්සු රහත්කම විකුණගෙන කණ්ඩ හදන්නේ මේ මෝඩ අමති මරි ජනතාව හිතනවා රහතන් වහන්සේලා වෙනම සත්තු జాතියක් ඉපදිලා තියෙන රහත් වෙන්නමයි ඒගොල්ලෝ රහත් අපිට නම් කවදාකවත් රහත් වෙන්න බෑ අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ ගොම්පසල් වෙන එක විතරයි රහතන් වහන්සේලායි කොම්පස් අල්ලන එක. මේ අවුරුදු 40 ඒකේ දියුණුව කොච්චරද කියන්න බෑ. මේ කට්ටිය රහත් කරවන්න උදව් උපකාර කරගෙන ඉන්න මිසක්කා තමන්ගේ වැඩේ තමන් බලාගන්නේ ඒ ඇත්තොත් රහතන් වහන්සේලා කියන ඇත්තොත් අර මිනිස්සුන්ට කියන්නේ මේ ඔයා ඔය පූජාක දාන දෙන කෙනාටත් දාන කන මටත් දෙන්නටම රහත් වෙන්න එකම අවස්ථාව තියෙන්නේ. ගෙදර දොරේ හිටියයි උනත් මේක තේරුම් ගන්න ප්‍රශ්නයක් නැහැ කියන එක කියවෙන්නේ නැහැ. ඉතින් ඒක මට ඒත්තු ගන්නලා දුන්නා 79 වෙනකොට. ඔය කිසිම කෙනෙකුට වැඳලා ඇති වැඩක් නැහැ. වැඳපන් උඹේම සීලෙට. වැඳපන් උඹේම සතියට සමාධියට. වැඳපන් උඹේම නිහතමානීකමට ඔය මිනිස්සු දකින්නේ අර කෙලෙස් බරිත හිතෙන්නේ මේ රහතන් වහන්සේනමක් කියලා හිතාගෙන මේ බලන්නේ. අදාළ නැහැ. ඒවා අතාරින්නත් එපා. මොකද එහෙම අතහැරුවොත් බට්ටිකවත් හම්බ වෙන්නේ නැහැ. මොකද Taman ගැන විශ්වාසෙත් යන්නේ ඒකයි සීතක සූත්‍රය කියන්නේ සර් සර්ගේ බැලන්ස් එක බලාගන්න මම මගේ බැලන්ස් එක බලන්නම්. ඒකට කැපී පෙනෙන චර්ිත දෙක තමයි ඥානාරාම ස්වාමීන් පණ්ඩිත ස්වාමීන් කවදාකවත් Taman ගැන විශ්වාසයක් ඇති කරගන්නේ දෙන්න පුළුවන් උපකරණ ආයුධ දීලා කියනවා උඹ උඹේ ජාම බේරගනි මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. අනිත් ඔක්කොමලා ඉන් මේ පිටින් ඉන්න ඔක්කොම කට්ටිය කියනවා මම ඔයාලට ආශිර්වාද කරනවා මම ඔයාලට පොට්ටුවක් තියන්නම් ඔයාලට ජප මන්ත්‍රයක් දෙන්නම් ඔයාගේ අරසාවම ඔයලා ගන්නම් කියලා. ඒ එක්කෙනෙක් ගැනවත් විශ්වාසයක් නැහැ මගේ. මොකද බුදුරජාණන් සබේ කියනවා මේ කට්ටියගේ චරන්ති ඒතේ පරිවාර පරිවාර ජනේන පිරිවර සහිතව ජීවත් වෙනවා. අන්තෝ අසුද්ධා මලසෝබමන්තා ඇක්චුලි සම්පූර්ණ කෙලෙස්. නිකන් හරියට මැටි කුණ්ඩලාභරණයක රත්තරන් ගෑවා වගේ. කස්ලෝ කාසියක් රත්තරන් වතුර දැම්මා වගේ බැලුව බැලමට රත්තරන් තමයි පේන්නේ. අපිට තියෙන අර රත්තරන්ක විනිවිදලා දකින්න බැරිකම තියෙන මැට්ට. අර රත්තරන් තහඩු ඇන්ස්ට්‍රම් එකමාරක්වත් නැතුව ඇතුව රත්තරන් ඝනකම. ඇතුලේ තියෙන පස්ලෝ කස්ලෝ කියලා දකින්න බෑ. මේ ආගන්තුක උපක්ලේශ වලට රැවටෙන ගතිය. ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ කාගේ ප්‍රභාසර හිත. අපි මේ බාහිරයේ තියෙන එකට රැවටිලා ඉන්න එකයි තියෙන්නේ. නිසා බණ භාවනා කිරීම සඳහා ජීවිතේ කැප කරපු බණ භාවනා කිරීම සඳහා පූර්ණ කාලය ගත කරන අපිට මේක අදාළයි. සාමාන්‍ය ආවට ගියාට part time job එකකට භාවනා කරන අයට, බුද්ධහම කරන අයට ඕක අදාළ නැති වෙන්න පුළුවන්. ඒකයි ඒගොල්ලෝ තාම ගිහි ගෙවල් වල ඉන්නේ. අපි මෙතන ඉන්නකොට දැනගන්න ඕනේ. ඒක නිසා බාහිරයේ හම්බ වුණා නම් රහතන් වහන්සේ නමක් මං කියව පොතක තිබුණේ ඔබ යන පෙරමකට බුදුන් වැඩියා නම් පයින් දමලා යනපන්. මොකද අපේ බුදුහාමුදුරු පිරිනම් පාදන්නේ. ඔබ නිවන පතන්න එපා. නිවන දැසි කීලයක නොසෝදාහල අසුචියක්සේ සලකපන්. පැතුවට නිවන ලැබෙන්නේ නැහැ. ඒක කලියුත්ත කරන්න ඕනේ. ඉතින් ඕක කියපු දවසේ මට හිතුණා මේ මහායාන බුද්ධ ආගමේ මේ කියන කතාව මට ගිහියෙක් වශයෙන් මට හරියට උදව් උපකාර වුණා. මේ පෙන්වන්න හදන කට්ටිය ගාව බඩු නැහැ. ඉතින් සුගුණදාර ස්වාමීන් වහන්සේවිලා අපේ ලොකු සායනින් අහලා තිනවා අනේ ස්වාමීන් වහන්සේ මන්නම් බුලත් ටිකක් කනවා සල්ලිත් පාවිච්චි කරනවා මං ඉතින් අරන්හි වුණාට මේ ඇවිදිනවා කරන කෙනානේ ලොකුවන්ත කියන්නේ කාරණා කරගෙන මේ හරි කට්ටිය කියනවා සෝවාන් වුණා කියලා. તો ඔබ වහන්සේ ගැන මොකද කියන්නේ කියලා හවල්. ආහන්නේ කාරණාව බෙල්ලට මෙහෙර කරලා ලොකු සාංශ කිව්වලු කවුරු හරි කියනවා නම් සෝවාන් වෙලායි කියලා එයා සෝවාන් නැහැයි කියලා දැනගන්න කිව්වා. එච්චරයි. ගියාම්සෝ අපිට කියනවා ඔන්න අපේ ලොක්කා අපිට කියන දේ කවුරු හරි මවා පාණ්ඩ හදනවා නම් උන්දගම බඩු නැහැ. <laughs> බඩු තියනවා නම් නියමයක නම් සුත්තමාන පාල් කියන්න ඇඩ්වර්ටයිස් කරන දෙයක් නැහැ නේ. බඩු තියනවානේ. ඒක බලන්න බෑනේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ බලන්න පුළුවන් ඇසුරෙන්නේ. ඇසුරෙන්ම බලන්න. ඒ නිසා තම තමන්ගේ බැලන්ස් එක තම තමන් බලා ගන්න. අනුන්ගේ බැලන්ස් බලන්න යන්නත් එපා. බැලන්ස් බලන්න යන්නත් එපා. බැලන්ස් කියලා කියන්නේ තරාදියට. තමන්ගේ දේ බලාගන්න මේ බුදුරජාණන්සේ දීපු පණිවිඩය අපි අද හිතට ගනිමු. අපි කරන දේ හොඳ විශ්වාසිකින්, හොඳ සක්කච්ඡකාරීව, හොඳ නිතිපත සද්ධාවෙන් කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.